පොලිස් දෙපාර්තමේන්තුවත් ප්‍රධාන කොමසාරිස් කාර්යාලයත් අපි සියලුම එක එකතු වෙලා පෞගිය වකවාන් වල තීන්දුවක් ගත්තා. සාමාන්‍යයෙන් ගෙදරක හතර දිනක් වගේ ඉන්න වෙලාවක යන්න පහසු හදලා දෙන්න කියලා ඒකට එකඟ වුණා. පිටතට හයර් වගේ දේවල් වෙන ගමන් යොදා ගන්නවා නම් හතර දිනාට වැඩි සංඛ්‍යාවක් ඇත්තටම නඩු දැමිය යුතුයි. අනිවාර්යෙන් ගියානතුරු වලට භාජනය වෙන්න පුළුවන් මොකද වාහනේ බර ප්‍රමාණයත් එක්ක සලකලා බලද්දී සමහරලාට අපේ පොලිස් නිලධාරීන් තමන්ගේ තියෙන යම් අතරමතික ක්‍රියා නිසා අර සහන දිය හැකි අවස්ථා මගහැරලා නීතියක් විදියට දඩ ගැසීමකටම ගොනු කරගන්න හදනවා නම් ඒක නොකරන්න කියලා පොලිසියෙන් අපි ඉල්ලීම් කරගෙන කටයුතු කරන්න කියන එක අපි පැහැදිලිව මතක්